සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිජබරං භික්ඛවේ භික්ඛු අම්මේ සුධම්මානුපස්සී විහෙරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝති අවුරුන්නේ යෝගාවද මහා සංඝරත්නය කරයි අපි ප්‍රතිපත්තාන සූත්‍රයේ මුල් කරගෙන අද මේ වෙන විට ධර්මදේශනා වශයෙන් 40ක් 39ක් පවත්ලා මේ 40 වෙනිකටයි ආරම්භය ලබන්නට ප්‍රවිෂ්ටි ලබන්න පටන් උදාගම් වෙන්නේ. අපි ඊවතාවේ ධර්මානුපස්සනා කොටසේ ස්කන්ධ ස්කන්ධ කාපේට ඇතුල්වීම ලබා ගත්තා, ප්‍රවිෂ්ඨය ලබා ගත්තා. ඒ අනුව පැයක පමණ කාලයක් ඒ පංච ඡන්දයන්ගේ විශේෂයෙන් පංච උපාදාන ඡන්දයන්ගේ රූප ඡන්දයේ පිළිබඳව අපි අපගේ දැනුම අධ්‍යක්ීම සම්බන්ධ කරලා උදාශයක් තේරුම් ගන්න උත්සාහ කළා. ඒදී අපි මේ පංච උපාදාන ඡන්දයන් කියන ස්කන්ධ පංචකයක් ඇති බව කිව්වා එක එකක් මේ ආකාරයකට පහකට බෙදලා දක්වන්නේ ඇයි කියන එක මේ ස්කන්ධ කියන නම මේවට ගැලපෙන්නේ කොහොමද කියන එක අලුත් කරගන්න යුතුයි. අපේ මතකය. නාම රූප වශයෙන් පෙන්වන්න පුළුවන් මේ කොටස් දෙක ඒ මට්ටමින් අහලත් නිවන් දැකපු යැත්තෝ හිතත් ඉඳලා තියෙනවා හදත් ඉඳ ඉඳ තියෙනවා. පැතිනිකායේ රත්සුදාය සූත්‍රය වාගේ සූත්‍රවල මේ මුළු සංසිද්ධියම නාම රූප වශයෙන් තමයි දැක්ුවේ ඒ අහලක් නිවන් දැකගත්ත හිතියක්. නමුත් මෙහි රූප කියන කොටාට වඩා නාම කියන කොටාදී බොහෝම සාර කර්මයි. ඒකට රාශියක් තියෙනවා. ඒ නිසා ඔබ දෙරෙකට ඒක ආબોධ කරගන්න බැරි නිසා ඒ නාම කියන එක තවත් හතරකට බෙදලා දැක්වීමක් තමයි මේ පංචස්කන්ධ විභාගයෙන් කෙරෙන්නේ. වේදනා සංඥා සංස්කාර විඥාන කියලා නාම කොටසේ හතරකට බෙදලා දැක්වීමනේ මෙතන කෙරෙන්නේ. රූපය අර නාම රූප කියනකොට දක්වන රූපයමයි මෙතන රූපස්කන්ධය වශයෙන් කියනවා තියෙන්නේ. ප්‍රතිපස්ථානේ කායාංකස්සන වශයෙන් දක්වන්නේ ඒකයි. ඊගාවට මේ රූප හන්දක් ගොඩක් සමූහයක් ඛණ්ඩකයක් වශයෙන් පෙන්වන්නේ කාලානුකූපව සහ දේශයේ අනුව මේක බොහොම මනුස්ස හිතේ පරිණාමයේදී බොහොම දුරදිග ඉතිරි පැතිරි පන්නේ අතීත අනාගත ප්‍රතිඋත්පන්න වශයෙන් කාලදී කාලමානී දිගේ පැතිරිච්ච ගතියක් තියෙනවා රූපය සම්බන්ධයෙන් ඉස්සර රූප අපි ගන්නවා වර්තමාන රූප ගන්නවා ඉස්සරහට රූප තියෙයි කියලා ඒක සංතතියක් කාලයේ දිගේ රූපය සම්බන්ධ කරගෙන පවතිනවා. ඒ වාගේම රූපයාගේ අධ්‍යාත්ම බහිද්ධාවති. මේ මගේ රූපේ මේ අනුන්ගේ රූපේ කියලා අපේ අසු භාවනා කියනකොට අදෝපේත මත්තක දන් පාදතලා අදෝපේත මත්තක පචපරියන් කරන්නේ. පාදතලෙන් උඩ ඒකේ සාන්තිය යට මේ සම පිරි පිරි සීල කියන කොටස තමයි මේ අසුභ භාවනාවේ අධ්‍යාත්මවාදී කාර්යය. එහි පිට දේවල් බලන්න. එතකොට රූපේ මේ විදිහට අධ්‍යාත්මභාවයෙන් තියෙනවා. දීන වශයෙන් ප්‍රණීත වශයෙන් මේක හොඳයි සුඛයි සතයි කියලා හිතන වෙලාවක් තියෙනවා. මේක නිහින සුඛම ප්‍රණීත නැති දීන වශයෙන් දකින වෙලාවක් තියෙනවා. ඒ වගේම ළඟ පවතින අවස්ථාවක් තියෙනවා දුර පවතින අවස්ථාවක් මේ විදිහට ඕලාරික පවතින අවස්ථාවතිය සුඛව සිවුම පවතින අවස්ථාවතිය. එන්න මේ විදිහට රූපය ආගේ පැවතුම් දේශේ වශයෙන් කාලයේ වශයෙන් පවතින නිසා අපි වර්තමාන මොහොතේ මේ 11න් එකක් දැක්කා. නැත්නම් ලේසියක් දැක්කා. ඉතුරු ටිකක් හදලා ඕ හිතට ගන්න ගැතියක් අපේ හිතේ පවතින නිසා ඒ හැම කෙනෙක්ම පංචස්කන්ධයේ දිගට පවතිනවා හැම කෙනාටම රූපයක් මුළු ආත්මය පුරාම පවතිනවා මටත් තියෙනවා කියලා මේක පිළිගන්න මට්ටම තමයි ලෝක ස්වභාවය. ඒ රූපේ රූපේ වශයෙන් ඒකලොස් ආකාරයක පවතින්න පුළුවන් එක අවස්ථාවක අපි අත්දකින්නේ මේ එක. ඉතුරු ටික අපි හිත විදිහින් සංපාදනය කරනවා. හරි උපමාවක් කියනවනම් පත්‍රයක තියෙන කාටුන් චිත්‍රයක් ගත්තාම කුංචි රිකාල් තුනක් එක වෙච්චාම මේ අසවලාගේ රූපේ කියලා ඉතාලම අඩු රේඛා ප්‍රදේශයේදී අසවලාගේ රූපේ මාවලා පෙන්නේ. ඒකයි කාටුන් චිත්‍ර ශිල්පියාගේ තියෙන ලක්ෂණ. ඒ නිසා මුළු පත්‍රයේම අකුරු රාශියකින් කරන්න පුළුවන් පණිවිඩය අර කුංචි රේඛා කීපයක් හරියට ප්‍රමාණිකව ඉදිරිපත් කිරීමේ අඳවන්න පුළුවන්. පුද්ගලයෙක් එතන නැවෙන නිසා කාටවත් නඩු ගන්න බෑ. පෙරසලාට බැලලා තියෙනවා කියන්නේ මොකද මේක ඇඳලා තියෙන කුංචි රූපයක් විතරයි. ඒකා දෙක තුනක් විතරයි. නමුත් වෙන්නෝනේ සංවේදනයේ සිට අනන්‍ය වගේ තමයි රූප දිහා බලනකොට ඒ රූපයාගේ ආකාර ප්‍රසාපේ ගත්තත් මුලින් මුලින් තාමත්ම ඕලාරිකව වැටේ. ඒ වැටෙන ආස්වාද ප්‍රසාපේ අන්තිමට ඕනෙම යෝගාවචරය. ටික දවසක් භාවනා කරන්න නම් ආනාපානිය අහුවෙන්න ඕනේ ආනාපානිය අල්ලගෙන ටික දවසක් භාවනා කරන්න අනිවාර්යයෙන්ම චෝදනා කරනවා ආනාපානෙ කියන්න අල්ලන්න බැහැ. නමුත් උගන්නව මේ අර ඕලාහලක කරදිච්ච ආනාපානෙම තමයි දැන් සීම වැටේ. ඉදා හොඳට ප්‍රීත වැටෙච්ච එකම තමයි දැන් හීන වශයෙන් වැටේ. නමුත් ඒ ආනාපානෙ මම මැරුණේ නැහැ. ඊටම හුස්ම කල්පනා කියන සංකල්පයක බාධාවක් නැහැ. හීන භාවයේ ප්‍රීත භාවයටම වගේ. ඕ ඕලාහලක භාවයේ සුක්ෂම සූක්ෂම භාවයටම වගේ. මෙන්න මේ විදිහට රූප කලාව පවා ආසස්පසාර වශයෙන් ගැටෙන වායු ප්‍රසාර රූපේ පවා බලාගෙන ඉන්නකොට මේකේ විවිධ හැඩතල මාරු වුණාට අපි කවදාවත් දුක්ම නැති වුණා කියන බාරගන්න ගියොත් ඒක අසමයි. අනිත් වගේ මේකෙන් යන්තම් කෙලවරක් කොනක් තිබුණත් අපි ඒකේ සම්පූර්ණ චිත්‍රයක් පවාගෙන තමයි අපි උත්කල සාහිත්‍ය ලියන්නේ, ඌ අපි බහව දෙන්නේ මට මේ ගේ මගේ මේ ඉඩම මගේ මේ ජාතික ස්ථානය කියලා අයිතිවාසිකම් කියන්නේ මේ රූපයාගේ පවතිනා වූ ස්ථිර සංඥාවක් විතර වර්ධනය කරනවා. ආගේ විදියටම තමයි මේ වේදනා ස්කන්ධය ගත්තා. මේ වේදනා ස්කන්ධ කියලා නම ඒකට ගැළපෙන්නේ මොකද? අපිට දක්ෂක්කම නැති වුණාට අපි දන්නවා දක්ෂ කියලා දක්ෂුනේ පුළුවන්. එනිසා වර්තමානයේ ඒ දක්ෂුමක් එහෙම නැත්නම් සුඛයක් නොලැබුණාට අපි වේදනාව අපෙන් තහවුරුයි කියලා හිතන්නේ. ඒ වේදනාව දිගට පවතිනවා කියන සංකල්පයක් අපතේ තියෙනවා. ඒකත් අර වගේ අතීත වේදනා, විවර්තමාන මොහොතේ පවතින ආ වේදනා, අනාගතේ දෙන්න පුළුවන් වේදනා කියන වේදනා જાති විතර තුන. ඊගාවට ඕලාරික සුතුලතාන ගොරෝසුල් ගැන අපක් අපිච්චාම වහාම දැනෙන වේදනාව. ඊට පස්සේ එක වේලාවක් ගියාට පස්සේ ඒකෙතන ඉන්නකට මොකද අතගාල ගන්න නැත්නම් දැනෙන්නේ කොහොම සුච්චද ඒ වගේම අධ්‍යාත්ම වේදනා බහිද්ධාවේ මේ තමන්ගේම අතපය කැඩිලා තුවාල වෙලා තියෙන වේදනා ඒ තමන්ගේ හොඳ කවුද්ද හිත පිටු මනාප කෙනෙකුට වෙච්ච වේදනාවක් කෙනෙකුට බාහිර දේ වුණත් ඒක තමන්ගේ දේ වගේම දැනෙන එකක් ළඟ වේදනා දුර වේදනා මේ දැන් මේ මොහොතේ තියෙනවා වෙන්න පුළුවන් නැත්නම් ඉස්සර වෙච්ච වේදනාවක් නැති බයක් එන්න තියෙන වේදනාවට බයක් ඒකත් හිත පිළන වේදනාවක් වෙන්නේ. ඒ වගේම හොඳ වේදනාවක් නරක වේදනාවක්. මේ අදිට බලපුවහම වේදනාව හැම වෙලාවෙම තියෙනවා කියන්නේ එකම සංඥාවක් මෙයාට ලැබෙනවා. මේ සංඥාව ශීඝ්‍ර වශයෙන් වෙනස් ඒ පොතර වෙනස් වුණත් මුළු වේදනා ස්කන්ධයෙන් අපි කරන්නේ නැහැ. ආම වේදනාව පවතිනවා කියලා විකේත පවතින නිත්‍ය සංඥාව. නිවේදනාව කියන එක සංවේදී භාවයක් වශයෙන් අනින්ක වැඩි වල දැනෙන ගැටයක් තියෙනවා කියන එක අපි අපේ පෙර පිනක ඵලයක් කියලා හිතනවා. අන් කෙනෙකුට වඩා මගේ ඇහැට හොඳටම සූක්ෂම දේවල් වෙන් කරලා දකින්න පුළුවන් නම් ඒක ඇහි ඔපේ හොඳයි. ඒ වගේම කනට මුහුතින් ශබ්ද සදා ඇහි කව ඇහෙනවන ඒක හොඳයි. නාසයේ දිව ශරීරයේ ඇහි පුංචි පුංචි නක් විඳන ආත්ම පරිස්සම දැක ගන්න පුළුවන් ඒ වේදනා පද්ධතිය බව පෙර පිනක් කරලා ලැබු එකක් කියලා අපි ඒක මගේ කියලා රැක ගන්න තමයි ඉඳන් වගේ මගේ අම්මගේ මගේ තාත්තයි කියලා ඒක අපි නංගුවක් කරගන්න කරා මේ විදිහට සම්මත ලෝකේ වේදනාව පෙර පිනකින් උපදිච්ච වාසනාව වේදනාව දැනීම අඩුව කරගන්න ඒක හොඳට සූක්ෂම දැනනවනේ අපි කන්නේ ඒ පින පිනකින් ලැබිච්ච දෙයක්. ඒ නිසා මේ පුද්ගලයා මේ ලැබුණා වූ අවස්ථාව අවශ්‍යවත් සිංහල් කරමින් එහෙම නැත්නම් අසාධාරණේ හෝ කපවිඳිවි ඒක දිගට ප්‍රවැත්වීම කරන ප්‍රයත්නය තමයි සංසාරය. ඒ අර වින්දනය වේදනාව සූක්ෂම දැන ගතිය අවුරු වෙනත් හොඳට මේ වේදනා සංදයක් වශයෙන් දැකගෙන ඒ තුලින්ම දියතාවු සූක්ෂම භාවයේ තුලින්ම මේ යටි හැටි බලන්න යථා භූතේ ඥාන පහල කරගන්න හදන ගැතිය බුද්ධ ඥානයේ වාස්තේ අර වාගේම සූක්ෂම කරකින් තමයි කරන්නේ. ඒ නිසා වේදනාව කියලා කියන්නේ වර්තමාන මොහොතේ පවතින්නේ ඒ මුළු වේදනා ඛණ්ඩයේම වේදනා ඛණ්ඩෙම එක යාන්තම් දෙන්නක් විතරයි. ඒ කෙන්න ඛණ්ඩ කරගන්න තමයි මේ සංඥා ඛණ්ඩේ දිගට සැදී පැහැදී තියෙනවා. ඒ නිසා සංඥා ස්කන්ධයේ මේ විසව ස්කන්ධයට පස්සේ සාකච්ඡා වෙන්නේ ඉස්හානවත් සැදී බලකාව අපි මේ ගන්න බින්දන විදිහේ. ඒක භාවනා චිත්ත වීතියක භාවනා යෝගාවචරයකට ලැබෙන අත්දැකීම විතරක් නෙවෙයි ලෝකේ ඕනතර විදර්ශන පෙන්ලා දීලා තියෙනවා. ඒ තමන් ඇති කරගත්ත සංඥාවේ හැටියට තමයි මේ වේදනාව ලැබෙන්නේ. සංඥාව හොඳ සුබ සංඥාවක් නම් මොන දුකක් වුණත් අපිට සකස් කරගන්න පුළුවන්. නමුත් අපිට තියෙන්නේ නරක සංඥාවක්. මේක උනා නරකයි කියලා හිතලා හිතනවනම් මොන දේ ආවත් අපිට ඒක පේන්නේ තාමත්ව කරදරයක්, තාමත්ව වැඩයක්. ඒක නිසා මිනිස්සු මේ සකස් මේ යුද්ධ මේ එනකොට ආගන්නේ වැණුම් දෙවි සදාකාලික පහළ වෙන්නේ මේන්න මේ විදිහට එකිනෙක ආශ්‍රේ පවතිනා වූ සංඥාවන් වලට ඒ ඒ වෙලාවේ ලැබෙන වේදන අර මේ අවිද්‍යාව තුලින් කියවන්න යන්නේ තමයි. ඒ නිසා වේදනාව පිළිබඳ ඉගෙන ගැනීම බොහෝමත්ම ප්‍රචලිත විෂයක් බව වටහා ගන්න. අර රූප වගේම තමයි වේදනාවේ ඒකලස ආකාරයක් තියෙනවා. ඒ ඒකලස ආකාරය ප්‍රධාන වශයෙන් මේ සංඥාවෙන් වර්ණ ගන්න වෙනවා. ඒ නිසා ඇති දේ නෙවෙයි මෙතන මේ ප්‍රශ්න කරන්නේ අතිදේ නෙවෙයි චෝදනාවට හේතු වෙන්නේ අතිදේ නිසා නෙවෙයි නඩු කියන්නේ හිතා ගන්න එක. ඒ නිසා මේක කවමදාකවත් සමතේකටපත් කරන්න පුළුවන්. වේදනාව අපි ඉන්නන්නේ හැම වෙලාවෙම මේ වේදනාව සුඛ සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියන මේ තුනේ මිනිස්සේ මොනෝ තත්ත්වයක් අත්හැරේ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ සුඛය තමයි. දුක මොනම තත්ත්වයක් අරගෙන විඳින්න කැමති නැහැ. ඒ නිසායි මෙච්චර මේ දැන දැන දැක දැක සංකාර කොච්චර කල් අපි ගමන් කරලා තිබුණා ආම මේ බුද්ධාදී උත්මයන් වහන්සේලාගේ වගේ දැක්වීමක් නැතුව අපි කවදාකවත් මේක අවබෝධ කරගන්න බැරි තත්යකටපත් වෙලා තියෙන්නේ මුලමඳාගේ කියන තුනේදීම අපි සුඛ වේදනාවට වශී වෙලා සුඛ වේදනාවට ඇදහි වෙලා ඒකටම අඳුරන ජාතියක් වඩපත් ඒකම පහින් දින જાතියක් වඩ කරලා. ඒ නිසා අපිට වේදනාව ආත්මයෙන් දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ආත්මයෙන් දැක්කම අපිට පේන්න පටන් අරගනි වේදනාව කියලා කියන්නේ මේ පිළිතන විදිහේ ඒකාත්මීය වශයෙන් පවතින අල්ලන් තුන තනි එකක් නෙවෙයි. ඒකේ විවිධ හැඩ විවිධ මේ හැඩතල. අනේ හැඩතල ඔක්කොම දැක්කම ඒක හුඟක් වෙලාවට මෙතන තියෙන්නේ මම ආකාරය. සම්බුද්ධෝන්සේගේ බොහොම ප්‍රකට ඒ වගේම කාටත් වැටහෙන කරුණු ඉඳන් දැක්වීමක් අනුව තේන බිඳුපම රූපක් මේ රූපය කියලා කියන්නේ වක්කඩ වෙනක් වාගේ වක්කඩයක් ළඟ නිතරම වතුර වැටෙනකොට ඇති වෙන පෙන එතන කුඩියක් වගේ විඩක් වගේ විත්තක් වගේ පවතී. ඇඟේ ගහගෙනත් යනවා මේ කම් වතුර කාවල් වලට. ඉතින් ඒක දිහා පිටින් ඉඳලා බලනකොට බොහෝ ලක්ෂණ පාගෙන රාශියක් විතර තියෙනවා. නමුත් ඒක විඳල බැලුව කඩ බැලුව ගන්න දෙයක් නැහැ. වෙන පිටක් වශයෙන් තමයි පේන්නේ. මේක තවත් සමාන කරලා පෙන්නනවා රූපක් ගන්න. වේදනාව බුබු රූපන. වේදනාව බුබුලක් ගන්න. මේ බුබුලක් කියලා කියන්නේ වර්ෂාවක් ආවක දිය කඩකට වර්ෂාව වැටෙනකොට ඒ දිය කඩේ හරියට වෙන බුබුල පහළ වෙනවා. පහළ කලේ සාචිත්තක්ෂණයේදී හුඟක් වෙනකොළු විදිලා. නමුත් ඒ නැති තැනකින් අර වතුර බිඳුවේ ජල මතට පහර දීම නිසා ඇති වෙනා වූ මේ වෙනපිට ලෝකයේ තියෙන විශිෂ්ටතම සම අර්ධගෝලයක නිර්මය. ඒක කිසිසේත්ම කිසිම අදුපාඩුවක් නැහැ. වාදයේ තියෙන තරකර ස්වභාවය ආත්මකටම සමාන නිසා ජලයේ තියෙන ආබන්ධන ගතිය නැත්නම් ජලයේ ජල සිවියක් ඇති කරගත්තාට පස්සේ ඒක සමාකාරව පැතිරෙන ඉතාම තුනි සිවියක ස්වරූපේ නිසා මේක අර්ධ ගෝලයක් හදනවා අන්න සම්පූර්ණයි. හැබැයි සතු කරගන්න අමාරුයි. අතු తీරකට ඒකට කැඩල ගියාට පස්සේ කොහොමද මේ ජල අර තලයක් ජල සියුම් සිවියක් ඉන්නේ පැවතුනේ කියලා හිතා ගන්න බැන්තර කොහොම අර ජලස්කන්ධය ටික තියෙනවා. අර වාතයෙන් වෙන් කරලා තියාගෙන හිටපු බුබුලට අල්ලාගෙන හිටපු ගුණන් ටික වාතයට එකතු වෙනවා. වෙන්නේ නැහැ. නමුත් තව චිත්තක්ෂණයේදී තවත් ජල බිඳුවක් ගන්නකොට ඒ වාගේම එන බුබුලක් පහළ වෙන්න පුළුවන්. එන දෙවෙන බුබුල සමහර මේ හොඳ ආලෝකය වීදී යන වෙලාවකට ගත්තොත් ඒ දේ දුන්නක පැහැපෙන්නන්නත් ඉතිරි. අන්න ඒ වගේ තමයි මේ අපේ ඉන්ද්‍රයන්ට සාප රූපයන්ට චක්කු සෝත ධාන ධුව ආය කියන මේ ඇහ කන නාසය දිව ආය කියන මේ භාග රූප වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ එක එක අරමුණක් වදිනකොට ඒ වගේ පහළ වෙනවා මේ වගේ වෙනමුණු. ඒක විශ්වයේ විශ්වයේ මේ විස්මිත නිර්මාණය ඒක අංග සම්පූර්ණ අර්ථ ගෝලයක් ඒකේ තියෙනවා. නමුත් ඒක මගේ තියාගන්න කියලා අරගෙන ගිහිල්ලා අල්මාරියක තියාගෙන ඉන්න එහෙම පුළුවන් ගැතියක් නැහැ. එහෙම කරන්න ගත්තොත් ඒක පෙන්නලා දෙනවා මේක කොච්චර අනිශ්චිතද මේක අල්ලුම් බා බැලුම් විතරයි. අල්ලන්න ගියොත් බලන්න ඒක ඒ චිත්තක්ෂණයක් බලනකොට විඳින බව තේරුම් අරගන්න ඕනේ. අන්න ඒ වගේ බුබුලේ වෙන බුබුලේ තියෙන උපමාව තමයි මේ වේදනාව පිළිබඳ හදවතනසි පෙන්නලා තියෙනවා. නමුත් අර මේ වේදනාවක මූල වශයෙන්, මහ වශයෙන්, අග වශයෙන් ඒකාන්තයෙන් අපි දැකිය යුතුයි කියන විපස්සනාවක් අලුත් විදියේ, අනිත් විදියේ, විෂම විදියේ දර්ශනයක් අපේ ජීවිතේට කවාගෙන නැත්නම් අපි හැම වෙලාවෙම මේ මේ වර්තමානයේ අවතිර හැදෙමින් පවතිනා වූ රූප බලමින් සන්තෝෂ වෙනවා. බිඳමින් පවතිනා වූ රූප නොදකින් නොතකන් කියලා ඒවා පිළිබඳව පශ්චාත්තාප වෙනවා කියන්නේ. අපිට මේ රූපේක ඇතිවීම මෙහිමයි, අවදීම මෙහිමයි, නැතිවීම මෙහිමයි කියලා ඒක දිහා බලන තරම අර විද්‍යාකූල නැත්නම් ශාස්ත්‍රීය හැක්කේ. අපිට තියෙන්නේ ඇති වෙන පැත්ත බලමින් සන්තෝෂ වෙන ගතිය පමණයි කුංචි ධර්මස්වාම. ඒ ගතිය තමයි අන්ධ පුතක්කය බලන්නේ. කල්‍යාණ පුතක්කණයයි කියන වචනේ අපි පසුකාලීන මේ සාහිත්‍යයක කරගත්ත මොකක්ද? මේ වේදනාවේ මේවා මුලක් තියෙනවා, වැඩක් තියෙනවා, අකක් තියෙනවා. යම් දවසක මේ වේදනාවේ මුල බඳාග දැක්කාම ඒ වැඩ පිළිවෙල රූපයක මුල බඳාග දැක්කා වගේමයි, අඤ්ඤාය මුල බඳාග දැක්කා වගේමයි, සංඥා සංස්කාරවල විඥානයේ කොයි එකේ තමයි. ආනීවිදේ දැක්කකට තමයි මේ සතිපට්ඨානේ ආරාධනා කරන්නේ. ඉතින් අපි ධර්මයේ පැත්තෙන් බලවන්නේ මේ වේදනාවක් ඇති වෙන්න අතීතගත නැත්නම් අපේ සහජාතයෙන්ම සංසාරයෙන් අපිට ලැබිලා තියෙන අවිද්‍යාව බලපාන. මේ අවිද්‍යාව දැනටත් නොසිතී පවතින ආ උෂ්ණාවක් නිසා අවශක්තියක් නිසා මේ වෙලාවෙත් අර ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ස්ථානයක වදින්නා වූ ආරම්භණයක් නිසා වේදනාව පිටේතෝම පවතිනවා වේදනාව යම් තැනක නතර වුණා නම් අපි කියන ක්ලාන්තව අපි කියනවා නිින්ද ගියයි කියලා. අපි කියනවා මරුණයි. ඒක නිසා ඒක මහා අභාග්‍යයක්. වේදනාව නැති වෙච්ච අවස්ථාව අතබල අභාග්‍යයක්. අපිට නිතරම වේදනාව අවශ්‍යයි. මේ වේදනාවෙන් තමයි මම නැත්නම් මම කියන සංකල්පයේ විදිහට පවතින්නේ. මේ ඉස්සර කාලේ මේ වේදනාව නාශක පාවිච්චි කරලා නිරෝධනය කරලා ශල්‍ය කර්ම කරන්න ගියාම උද දෙනෙක් ඉදම් බෝදල් ලියලා කියලා තමයි ශල්‍ය කර්මයට අත්හරින්නේ. මොකද මේ වේදනාව නැතුණාට පස්සේ ආයෙ නාවොත් නේදා මලී ගොඩහල් භාරකයි. ඒ නිසා කල්ලි කම්මේට යන්නේ ඉතලා ඌදා ලියලා කියලා යන්නේ මොකද ඒ තරම්ම බයයි එක චිත්තක්ෂණයක හෝ මේ වේදනාවෙන් තොරව ජීවත් වෙනවා. ඒ තරම් අපි අඳුනාගෙන කියනවා අනිවාර්යයෙන්ම මේ ජීවිතයගේ ප්‍රවත්ම තියෙන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ බොහොමත්ම සජීවීව තියෙනවා. ඒ කාලේ අපි මේ කර්ම ජීවිතෙ මෙතර කැමති. ඒ කාලේ තමයි රූපේ තාමත් හොදව, හේදව උපවැදිච්ච තේතහකට ගතියක් තියෙන්නේ. වේදනාවක් තාමත්ම ප්‍රකටයි. මොකද අර කුංචි කාලයකට වඩා සංඥාවක් තියෙන වෙලාව. ඉතාම කුංචි කාලේ තමයි හුඟක්ම මේ වේදනාව වේදනාවක් සංවේදී. නමුත් සංඥා ස්කන්ධයක් මේ නිල්පාට කහපාට අඳුරන්නේ. හොඳ නරක දන්නේ නැහැ. ඒක නිසා හම්බෙච්චි මේ මේ මේ වෙලාවේ ලැබෙන අරමුණු කියවා ගන්න තේරුමක් නැහැ. කවදාකවත් මේ ආලෝකයක් ඇති නැති මේ අන්ධයාට මේ මොනම දෙයක් අත්‍යවශ්‍යයක් නැහැ. සෞඛ්‍ය කාලයක් යන කර්ම ජීවිතේ එනකොට අපි සුසු සංඥා රාශියක් තියෙන නිසා ඕන වේදනාව පිළිබඳ අපිට ලොකු පරමාර්ථයක් ලැබෙනවා. ඒ නිසා අපි වේදනා වැඩි කර ගැනීමේ සුභභෝගේ ලබා ගැනීමේ විශේෂ ව්‍යාපාර වේදනා කර්ම වයස. මේ මොකද සංඥාවේ ඒ වගේ සංස්කාර දුනොත් මම කරනවා මට කරන්න ඕනේ මට ඕනේ දාට කරන්න ඕනේ කියන විදිහේ ඔල ඔල්ලමල ගති. ඉතාමත්ම අධික ඒ සංස්කරණය කරන ගතිය අධික ඒ ධර්මකාරකම්. ඉදාට විඤ්ඤාණය. මේ එක එකක් විතර දැනගැනීමේ ඕනකම. අවශ්‍යතාවය තාපකට වෙන්නේ කර්ම කායික සංසාරේ තාමත්ම වැදෙන වයස සංසාරේ වැදෙන වයස ඒ ධර්ම වයස. ඒ වයසේදී උනත් මේ සර්වදතා ඥානයෙන් දේශනා කරපු මේ ධර්මානුකූලව මේ වේදනාව දිහා වේදනා ස්වરૂපයෙන් වේදනාසු වේදනානුපස්සී විහෙර වේදනාව කෙරෙහි වේදනාව අනුව යන්නා වූ දැක්මේ යුතුව ජීවත් වෙනවා නේද මේ දර්ශනය දැක ගන්න පුළුවන් චර උත්ස අවස්ථාවලත් ඉතින් අපි වේදනාවේදී ඒකට හේතු වෙන්නා වූ මුල් අනුමාන කූලව අවිද්‍යාවක් නිසා තණ්හාවක් නිසා කර්ම නිසා සමහරවල් කියන අවිද්‍යාව ගන්න උපාදානත්වයකට එනකොට දැඩි අල්ලබදා ගැනීම නිසා කර්මේ නිසා වර්තමානයේ ඇත්තා වූ අරමුණු ගැටීම නිසා මේ වේදනාවේ ඇතිවීම නැතිවීම දෙක සිද්ධ වෙනවා. යම් අවස්ථාවක අතීතගත මේ අවිද්‍යාව, තෘෂ්ණාව, අවිද්‍යාවය, කර්ම වේගත් නැති වුණානේ ආය වේදනාව පහළ වෙන්නේ. අපි කියන වේදනාව අත්හංග මේට ගියා නාලි ලෝක දිනා කාලසටහන ඒ වගේම තමයි වර්තමානව ඇත්තා වූ ඇහැට රූප නොපෙනී යන කනට ශබ්ද නැතුව ගියාන ශබ්ද නැතුව ගියාන නැත්නම් විචබ්ද කනට ගියාන නාසයේ දිවට මුටයක් කියන්නේ කඳක් රසක් නැති අවස්ථාවකටපත් වෙනවා කායක පහසක් නැත්නම්පත් වෙනවා ආ මේ වෙලාවේදී අනිත්‍ය වේදනා පහළ වෙනවා මේ සංඥාවල්දී අර පරණ මස් මස් පිළිච්ච කලයක පිටපැත්තෙන් අර වසා මුරුමුතේ වාහින්න වාගේ කර්ම සංඥාවක් තිබුණට ඒ වෙලාව වේදනාව ඇති හිටියා. මෙලි විදිහට කියනවා එක වේදනාවකින් තව වේදනාවකට මාරු වෙනවා. ආන්නේ විදිහට වේදනාවේ ඇතිවීම සහ නැතිවීම දෙක හොඳ තේරුම් අරගන්න අර යෝගාවචරය අර සාමාන්‍ය අන්ධ පුතක් කරනවා වාගේ මේ වේදනාව එක දිගටම තියෙන එකක් මගේ පෞරුෂත්වය කියන්නේ මගේ හැකියාව කියලා කියන්නේ පුළුවන් සුඛ වේදනාව ලැබිය යුතු දුක් වේදනාව දුරු කළ යුතුයි කියන ඒ ඔලමල ගති පහලක පහල කියලා මේ වේදනාව කියලා කියන්නේ වහා අතිවි යති යන දෙයක් කියන මූල සංඥාවේ අර වේදනාව දිහා බලන්න ඕනේ. බලන්න ඉගෙන ගන්න නම් මේක ඇතිවීමක් සහ නැතිවීමක් පවතිනවා කියන මේ සතිපට්ඨානයේ අඳුන්වා දෙන ධර්මයේ දැක ගන්න. අපි සතිපට්ඨානයේදී කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව කියලා අපි මේ කොටස සාකච්ඡා කළා. ඉඳගෙන ඉන්නකොට ආනාපානකෝ ඉන්දීම හැකිලිමකෝ මේ මූල කර්මස්ථානට හිත යොදන්න උත්සාහ කරනවා වූ ආධුනික යෝගාවචරයට ඒ ව්‍යාපාරයේ අසාර්ථක වුණා. ජීවිතෙම විනාඩි 10ක් 15ක් විතර යනකොට ඔන්න ඉඳුන් හිතුන් නැතුව යනවා. ඉරියාපතේක තියෙන ඒ සුඛ භාවය නැති වෙනවා. සතිය යහකට යනවා කියන පටන් අර ගන්නවා වේදනාව ක්‍රියාත්මක වෙනවා මෙතන අපි ධාන වශයෙන් මේ භාවනාලෝකෙදී දුක් වේදනාව තමයි මේ වේදනාව කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය කාම ලෝකේ විඳිනේ කියන වචනේ අපි සඳහන් කරලා තියෙන්නේ සුඛ විඳින රසාස්වාදේ ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ලක්ෂණ චිත්ත කලාවක නැත්නම් මිහිරි භෝජන මේසයක ඒ මීඩියා විඳ ගන්න බැන්න රසත්‍යතාවය නැති වින්දනයක් නැති එකෙක් විදිහට මරුස් එහෙම නැත්නම් කිසිම දෙයක රසයක් නැති කෙනෙක් විදිහට රසකාමී ලෝකයා විසින් පහත් කරනවා. ඒකට හේතුව වින්දනය කියලා වචනේ අපි අරගෙන තියෙන හොඳ පැත්ත. රස විඳින්න ඕනේ. මේ තරුණ කාලේ හැමදාම හිතින්නේ නේ ඒ කියන කාලේ පුළුවන් තරම් අපි ඒක ප්‍රයෝජන ගන්න ඕනේ කියන අදහසයි ආමුතු. භාවනා ලෝකේ තාත්තාම ඒක නිකන් අනිත් පැත්තට වගේ දාලා තියෙන වේදනාව කියනකොට මේ මූණ ඇඹුල් වෙන ගතියක් තියෙනවා. කතා කරන්නත් එච්චර කම්පින ගතියක් තියෙන. ඒක මොකද දුක් වේදනාවයි වේදනාවක් කියන්නේ. නමුත් අපි ඒ වේදනාව පස්සනාකට දෙනකොට තේරුම් ගත්තා මේ වේදනාව එහෙම ඒකාන්ත දුකක් හෝ ඒකාන්ත කාමනෝකේ හිතන විදිහ සපක් නෙවෙයි. මේ දෙක අතරමැද අදුක්කම සුඛ කියලා එකක් තියෙන කොටස් තුනකට. අන්නේ කොටස් තුනේ ටික වේලාවක් ඉඳගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම අපි සාමාන්‍යයෙන් දන්නවා භාවනාව අර කියන විදිහේ වැරදුනා නෙවෙයි හරි ගියා. ආනාපානෙට හිත ආනාපානෙ අනුව හිත පවතින ගැටේ තිබුණා. ඒක ස්වභාවය තමයි ආනාපානෙ දිගේ හිත යනකොට ඒක සිවුම් වෙනවා. දෙන් දෙන් දෙන් දෙන් ආනාපානෙ සූක්ෂම ගැටයකට පත් වෙන එක ඒක ප්‍රධානම වශයෙන් විදිහින් ධනවතාල අනුදැන වදාළ දෙයක් ඇති කරපු දෙයක් නෙවෙයි නමුත් ඇති වෙන ලෝක න්‍යාය ධර්මයක් මේ භාවනා ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා. ආ මේ වාගෙම තමයි රූප ධර්ම එන්නේ එන්නේ එන්නේ සිං වෙන වගේම රූප ධර්ම සිං වෙනකොට හිත සංයම නැත්තම් සමාධි නැත්තම් නාම ධර්ම ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට වීමේදී ඉස්සල්ලාම ප්‍රකට වෙන්නේ වේදනාව. ඒ නිසා භාවනාවේදී සමාධිය සංහිඳියාවක් අස්සාදියක් නොලැබුණා නම් රූප ධර්ම විශේෂීවත් ඉතේ එකලක්ක් නැ එතකොට ටික වේලාවකින් භෝමිකවට මේ වේදනාව ප්‍රකට වෙන ගන්න. එහෙම නැතුව භාවනාව හරියා එහෙම නැත්නම් ආනාපානේ හෝ ඉන්දින හැකීම දිගේම ඊට පස්සාගෙන යනවා නම් ඒ සත්‍තාව වූ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් සිවුම් භාවයට අතිසූක්ෂම භාවයට පත් වෙන එනකොට හොඳ පැත්තේ හෝ නරක පැත්තේ මේ වේදනාව මත කරනවා සුඛ වේදනාවක් වශයෙන් හෝ දුක් වේදනාවක් වශයෙන් මත කරනවා වෙන විදිහට කියනවා නම් රූප ධර්මයාගේ දැක දැක දැන දැන දෙවි යන සිදු වෙනකොට හිතට රූප ධර්ම වෙනුවට නාම ධර්ම මත කරන්න බලන්න සමහර විටක මේ මතුවෙන රූප නාම ධර්ම සුඛ වේදනාවක් භාවනාවේ ලැබෙනා වූ දිට්ඨ ධම්ම සුඛ විහරණයක් වශයෙන් ලැබෙනවා. එහෙම නැත්නම් බොහොම උන්චි දෙයක් තුලත් බලපතල විඳ ගන්න බැරි අතුක දුකක් විදිහට ලැබෙන්න පුළුවන්. එහෙම දෙකම ඇතුව උඹ වේලාවකට දීත් වෙන්නේ අදුක්කම සුඛ වේදනාව වෙන එකයි නමුත් යෝගාවචරය ඒ વિશે දන්නේ. ඒ තරම් අපි ආම ලෝකේ ගත කරපු කාලේ අර සත්‍යතාවය අනුව සුඛ වේදනා පස්සේම එළෝපු නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හොඳ පැත්ත විතරයි. භාවනා කරන කට්ටියට නැත්නම් භාවනා යෝගාවතෙන්ට ඒකේ අනිත් පැත්තේ රෝගේ සමහරවිට හැදෙනවා. සුඛ වේදනාවක් නැත්නම් අඩු ගානකට දුක් වේදනාවක්වත් වේවා කියලා ප්‍රයත්න කරන වෙලාවක් දින ව්‍යාපාර කරන වෙලාවක්. මොකද මේ සුඛ දුක්ඛ දෙකම විශේෂයි දක්ෂ භාවයේදී භාවනා යනකොට ඉස්සරහට එනවා අදුක්කම සුඛ වේදනාව අඳුනා ගන්න කැමතිත් නෑ අඳුනා ගන්න දක්වත්. ඒක නිසා එක්ක හයිය හුස්ම ගන්න. අර ගොරෝසු ආස්වාද ප්‍රසාද දෙක හෝ හොඳයි. එහෙම නැත්නම් උම්මනවා අකුලෝ. නැත්නම් ඇත්ත ගන්න බලනවා ඇත්තටම බඩ නැද්ද නැත්නම් ඒ කුල්ලීමක් හැකීමක් නැති වෙලාද කියලා අඩු ගානේ හිතෙන් බලන බැන්න ඇත්ත එක හැදලා බලනවා ඇත්තටම නැති වෙලාද කියලා මොකද අර ගොරෝසු දේවල් ඇතිවෙච්ච අවස්ථාවක්. ඒ අදුක්කම සුඛ වේදනාවට ක්‍රමානුකූලව නම් ආවේ පුරෝසු තන ඉඳලා තමයි ජීවන භාවේ පුරාම අඛණ්ඩ සතියෙන් කල්පනා නම් යෝගාවචරණ ධර්ම ශ්‍රවණයකුත් කලින් ලැබිලා තිබුණා නම් ඒ යෝගාවචර කල්පනා වුණොත් ඒ ගුරුතුමට කල්පනා වූ ආනාපානාදී දේවල් නැත්නම් කාය පිළිබඳව වින්දන දැන් ක්‍රමයේ සීමාවට පත් වෙනවා කියන ඒක යෝගාවචරයට ලොකු සතුටකට හේතුයි. ඒකයි අර තුල වේදාල සූත්‍රයේ සඳහන් කළේ සුඛ වේදනාව නම් නැතිවීම තමයි නැතිවීම දුකයි. දුක් වේදනාව නම් නැතිවීම දුකයි. නැතිවීම සැපයි. අදුක්කම සුඛ වේදනාව නම් දැනගැනීම සුඛයි. නොදැන සිටීම දුකයි. ඒ නිසා මේ වේදනාවල් බලනකොට අපි අර කාම ලෝකයේදී පෙන්වලා තියෙන දර්ශනයේ හැටියට හැම වෙලාවෙම මේ සුඛ වේදනාව රසත්කාවේ රස බින්දනය දිගීම යන කෙනා තුළ එකම සතුටයි කියන්නේ මේ සුඛේ වැඩි කරගන්න. සුඛ උපභෝග කියලා අපි මේ ප්‍රතිලාභය කාලේ සුඛෝභෝගී වස්තු කියලා මේ සුඛේ වැඩි කරගන්න. නමුත් ඒක අර පිපාසක මුල් වතුර බොන්නා වගේ ඉන්න ඉන්න ඉන්න ඉන්න බොන්න බොන්න පිපාස වැඩි කරන දෙයක්. ඒ නැත්නම් අස්ත්‍රෝගී ඒ දින්නේ දාලා ඉන්නට කිච්ච බලය තමන්ගේ කුෂ්ඨහම තවන්න වගේ වැඩක්. අවදාහක් ඒකේ කුෂ්ඨ රෝගේ සුව වෙන්නේ නැහැ. ඒ වගේ රස විතර දිගේ යෑම කාම දක්වත් කියලා වෙන්නේ. ඒ වගේම තමයි භාවනාවේදී ගන්නකොට අර අත්තිලමතාන යෝගයට වැටෙච්ච ආධිකාලීනේ සම විද්‍යාත්මකයේ සමකාලීනේ වගේ කලිමුත්‍ිත දැනුත් නැතුව නෙවෙයි අධික දුක් වීමේ නිවන් ලබන්න හිතන කටයුතු. මොකද කාමසකල්ලිකාන යෝගයේ ග්‍රාම ධර්මය. ආධ්‍යාත්මික වෙන්නද ආගමික වෙන්නද මේ ජීවිතේ කාන්තියෙම අත්තිමතාන යෝගයට වැටෙන්න ඕනේ. ඉතින් මේ පැත්තට යන කට්ටියට කවදාකවත් මේ අදුක්‍රොෂික වේදනාව මිහිදි වෙන්නේ. ආවත් වැදගත් 아무ත් එක විදිහට බාරගන්න. ඒ නිසා අදුක්‍රොෂික වේදනාවේ තාමත් වැදගත් කොටස තමයි ඒක අදුක්‍රොෂික වේදනාව මතේ දැනගන්න පුළුවන්. මේක තාමත් සූක්ෂම. අපි අර කියපු වේදනාවේ කුණ සාකාරණ ගන්නකොට සීලං මා පණිතං වා එහෙම නැත්නම් සෝලාන් සංවා සුකුමන් වාක්‍යයේ කොටස් දෙක හොඳ තේරුම් ගන්න. අපි මේ මහා ජීවිතේ භාවනා ජීවිතයක් නොවුනත් අපි ගත කරන මේ සාම ලෝකික විසක්කන ජීවිතයේදී මේ වගේ කොටස් වල ඒ සියුම් භාවයට යන්න හම් වෙන්නේ. මොකද ඒ තරම්ම මේ ගොරෝසු සුඛ වේදනා පිටපත් එළවන නිසා. මොකද භාවනා කරනකොට ඒ යෝගාවචරයට භාවනාව හරියනවනේ මේ කාන්තියෙම රූප කර්මස්ථානය නැත්නම් වායෝ පොත්හක ධාතුවේ සියුම් භාවයට තේින්න පටන් ගන්නවා. සියුම් භාවයට එනකොට අර කලින් සඳහන් කළා වගේ අධික ප්‍රීතියක් හෝ අධික දුක් භාවයක් ආවේ නැත්නම් මේ නාමස්කන්ධය වශයෙන් ඉස්සලාම කියනා වූ වේදනාව ඉන්දෙන් තෙන්දෙන්ද සුඛත් නැති දුකත් නැති අදුක්කම සුඛ මධ්‍යස්ථ වේදනාවකට පත් වෙන පටන් ගන්නවා. මේ පත්වීම විශේෂයි යෝගාවචරයා අදක්ෂර හිත නිින්දට වැටෙනවා වැටෙනවා. එහෙම නැත්නම් ආයතරක් කලින් මතක් කළා වගේ ආස්වාද ප්‍රසාද ගුරු උසුල ගන්න එතන බිමේ මහකීම අයියෙන් කරලා හෝ ඒ ගුරුතාවට යන්න බලනවා මොකද අදුක්කම සුඛ වේදනට ආපුවම මහා පානුගතියක් දැනෙනවා. මේක භාවනාවෙන් ලැබිච්ච ලැබෙන්න ඕනේ හොඳ ප්‍රගතියක් වශයෙන් පිළිගන්න ලෑස්ති නැහැ. ඒ නිසා හැම වෙලාවෙම එක්ක අධික සුඛය නැත්නම් අධික දුක හොයන ගතියක් අපේ තියෙනවා මේ හිතේ තියෙන ලාමක කෙලස්පර අන්ධ පුතක් වෙන ගතිය. මේක උගාවක් ධර්මදේශනා ප්‍රශ්න කළා. දෙවට පැහැදිලි පෙන්නලා දෙන්න පුළුවන් වුණා. භාවනා කරලා මේක තමන් තුළින්ම දැක ගැනීම තරම් ඒක ඇති වටිනාකමක් නැහැ. මොකද ඒක එහෙම වෙනකොට ඔතරක් මායාකාරීවද වෙන්නේ කියන එක වණින් කියලා දෙන්න අමාරුයි. ඒ තරම මායාකාරී. ඒකට හේතුව භාවනාවට කල් නැතුව තමන්ගේ තියෙන අපූර්ව නිගමනය. මට ඕනේ මෙහිම වෙන්න. එහෙම නොයි දුක සුඛ දෙකම නැතුව යන. අදුක්කම සුඛ වේදනාවට එනකොට යෝගාචරයට වෙන්නේ ඉච්ඡා බංගත්තා. අර හිතූ දේ නෙවෙයි හම්බුනේ. මට උනේ ඒකාන්ත සපක්. ඕන කරලා තියෙන ඒකාන්ත සපක් නිරාමිත. නමුත් ඒ වෙනකොට මට දැන් හම්බෙලා තියෙන්නේ ඒ අදුක්කම සුඛ වේදනාවක් කියලා. මේ විදිහට යෝගාචරය ආශීෂම තරුණ වීර්යවන්ත යෝගාවචරය භාවනාවට කලින් ඇත් කර ගන්නා වූ මේ වාගේ පූර්ව නිගමනය නිසා භාවනා නිසින්ින්දේ වැඩිගෙන යනකොට පෙරලි කරනවා. ඒකට අකුල් හෙලනවා. ඒක නිසි මාර්ගයේ විකාශන වෙලා යන බව දැනගන්න තියෙන අවස්ථාව බාධා කරනවා. ඒ මොකද අපි දන්නේ වේදනාව සුඛ දුක්ඛ දෙක විතරයි. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාවක් කියලා දැනගත්තා. ඒක නිසි මාර්ගයේ ක්‍රියාත්මක වෙනකොට හඳුනා ගැනීමේ දක්ෂකම් ඇති වෙනවා. මේ සම්මතන වහන්සේගේ සමී සමහර ස්වාමීන් වහන්සේලා මේ රූප ධර්ම වගේම නාම ධර්ම වල තියෙන වටිනාකම් සාකච්ඡා කරනකොට ඒව අතරින් මේ වේදනාවේ අත්ආවස්ථාවක් තේරුම් ගන්නවා. ඒක නිසා සමහර ස්වාමින් වහන්සේලා අදහසක් වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනා. මම සර්වඥාන්තිගේ ධර්මයේ පිළිම අනුගෙනෙක්. මම සර්වඥාන්තිගේ වේදනාවක් පිළිබඳව බෙදා දැක්වීම දන්නවා. ඒකාන්තයෙන් මට ඔයයන් කියන්න පුළුවන්. මේ වේදනාවේ තියෙන්නේ හොඳ නරක දෙක. සුඛ දුක්ඛ දෙකයි. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් බොහොම නිස්සබ්දව මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මතක් කරගන්න බෑ. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. තවත නැවතී දේශනා කරපදී මේ විදිහට විලෝපනයක් කරන්න එපා. ඒක සර්වඥාන්සේ නිග්‍රහ කිරීම සර්වඥාන්සේ ඒකාන්තයෙන්ම සුඛ වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව කියලා තුනකට කඩලා දක්වා. ඒක නිසා මේ අපි භවනා කරන යෝගාවචරත් මේක දරගන්න ඊට පස්සේ අර ඉස්සල ස්වාමීන් වහන්සේ නතර වුණාම අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඒකෙන් නව මතයක් ඉදිරිපත් කිරීමේ ඒ සාකච්ඡාව වැඩි කරක් තියෙනවා තා ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වා ඇවැත්නි. එහෙම අරිට වැඩි වෛකේපතාව කර්ම සාගතයි. නමුත් සර්වඥාන්සේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව කියලා පහක් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අනුව අර ඉස්ලාම් ස්වාමීන් වහන්සේ දැන් ආයෙ පණේ. මොකෝක තමයි කිව්වේ ඔබ අරසෝ ඔය කිව්වට ඊට වැඩිය මේකේ දෙයක් තියෙනවා. නැත්තම් සුඛ දුක්ඛ කියපාව ඇති ආදි වශයෙන් මෙතන කැම්බැල්ලේ බලන්න. එකිනෙක එකිනෙක වාද කරන්න පටන් ගන්නවා. ඇත්තට හරුවත් නාන්සේට ආරච්චි වෙලා මේ සමතේ කරන නම්නාස කියනවා මෝඩ මිනිස්සුયો තමන්ගේ මෝඩකම් අනුව අදහස් ප්‍රකාශ කළා. ඒක දැඩි දෙස අල්ලගෙන ඒක කොප්පු කරන්න දඟල. කර්මන්‍යතා ඥානියත් ආව මට ඕනේ නම් වේදනා එකක් පෙන්ලා දෙන්න පුළුවන් වේදනා සංකල්ප. වේදනා දෙකක් පෙන්ලා දෙන්න පුළුවන් සුඛ දුක්ඛ වශයෙන්. වේදනා තුනක් පෙන්ලා දෙන්න පුළුවන් අදුක්කල සුඛ වේදනාවත් එකතු කරලා වේදනා පහක් පෙන්ලා දෙන්න පුළුවන්. අදු සෝමනස්ස දෝමනස්ස එක මට ඕන 50කට කඩලා පෙන්නන්න. මට ඕන 100කට කඩලා පෙන්නන්න. නමුත් මේ වලට පෙන්නලා තියෙන්නේ යන්න පාට අවශ්‍ය කරන මාර්ගෝපකරණය විතරයි. ලෝක අල්ලගෙන රණ්ඩු කරන්නේ ඒක. ආනේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ රහත් වෙන කම්ම මේ වේදනාවක් ගන්න ඉගෙන ගන්න දේවල් කියන්නේ. ඒ නිසා අපි කවදාකවත් තරකයි මේ වෙලාවේදී මට සැප වේදනාවක් ඉන්න ඕනේ. මේ වෙලාවේ මට දුක් වේදනාවක් ඉන්න ඕනේ. මේ වෙලාවේදී මට අදුක්කම සුඛ වේදනාව වෙන්න ඕනේ. ඒ කිසිම දෙයක පූර්ව නිගමනයකට බහින්න කරගන්න. ඒ බැහිම මාර්ගයෙන්ම අපි භාවනා මාර්ගයට අපු. ඒක නිසා වේදනාව නැසත්පතන් සූත්‍රයේ වචනයම ගන්නවා නම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් විතේ වේදනාව අනුව බලන සුළුවේ වාසය කරනවා. එහෙමනම් මේකෙදී වේදනාවක් අනුන්ගේ දෙයක් විදිහට බලන්න පුළුවන් කම ඉතාමත් වැදගත්. පරතෝ සංකල්පයෙන් වේදනාව දැක ගන්න ඕනේ. මේ වේදනාව මගේ කියලා බලන කතිය නිසා තමයි අපි ආම ලෝකයේ දින රසත්‍යතාවය අනුව සුඛ වේදනාවකම හැබැයි ගතියක් ඇවිල්ලා ඒකටම පහඳින ගතියක්. ඒකටම මැත්තේ මැරෙන්න උනත් ලැහැති ගතියකට එන්නේ. එහෙම නැත්නම් අධික තපස් ගුණයටපත් වෙලා මේ අත්කේමතාණියෝගේ පංච තප ක්‍රමයේ හැටියට හතරපැත්තෙන් ගිනිකොඩවල් හතරක් අහගෙන උඩිමුත් විල හොඳට පායන වෙලාවේදී පස් පැත්තකින් මම කෙලෙස් සවනවා කියලා ඉඳගෙන දාඩිය දාගෙන ඉන්න එක එතකොට හිතන්න පුළුවන් විශාල තපතක් මොකද දුක් වේදනාව දැඩි ලෙස විඳිය. නමුත් ඒකෙත් තියෙන්නේ වේදනාවෙන් තමයි කැපීමේ උත්සාහ කරන ගැතියක්. සුඛ වේදනාවේදී නම් වැඩි සුඛ රෝගී ආභාවයක් ගැනීම සඳහා ධාර්මිකව අධාර්මිකව කටයුතු ක්‍රියාත්මක කරන ව්‍යාපාර බහුල වෙනවා. අත්කිනවතා යෝගේ නම් අනුන්ට විඳ ගන්න බැරි ප්‍රමාණයේ දුක් අවස්ථාවල් මට විඳින්න පුළුවන් කියලා ඒ මාර්ගයෙන් තමන්ගේ ආත්ම පෝෂණය කරන. මේ දෙකෙන් කවදාකවත් අඩුව ගානේ අදු පෝෂක වේදනාව දක්වන තරම්වත් හිතේ ඉලක්කය. යම් කෙනෙක්ගේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ තුනම තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත නිසා මම ලෝකා කියලා හිතන අදීවක් අතර අර කලින් දෙන්නා වගේ තමයි. ඒ තියෙන්නේ මේ වේදනාව අල්ලාගෙන ආත්ම පෝෂණය කිරීම. ඒ නිසා අපිට වේදනාව සිද්ධ වෙනවා අනුන්ගේ දෙයක් විදිහටපත් කරගෙන බලන්න. මේකට හොඳ උපමාවක්. එහෙම නැත්නම් මේකට හොඳ සංසන්දනාත්මක සිද්ධියක් වෛද්‍ය විද්‍යාව උත්තේ තියෙනවා. වෛද්‍ය විද්‍යාවේදී ඒ වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් වෙන්න ආගිවිස ගන්න ඕනේ. අදිෂ්ඨානයක් ගන්න ඕනේ. නැත්නම් පිටින්ට ඕනේ ඒක ප්‍රතිෂ්ඨායේ ප්‍රතිෂ්ඨාවක අවදාපත් රෝගියාගේ ඒ වේදනාවත් එක්ක හඳුනා ගන්න යන තරකා. මේ මගේ දරුවා නේද? මේ මගේ අසවලා නේද කියලා මේ වේදනාව හඳුනා ගත්තොත් එතනින් එහාට වෛද්‍යවරයෙක් කියනවා. උදාහරණ සිද්ධ වෙනවා වේදනාව දිහා පරතෝ බැල්මෙන් බලන්න. බලන්න. වේදනාවේ මාතෘකාවක්. වේදනාව අරමුණක් පමණයි. ඒ රෝගියා කොච්චර උච්චන ඔය කෑකොසන් ගන්න ගත්ත වේදා නැත්නම් දොස්තර මහත්තයා ඒකත් එක්ක හඳුනගන්න දඟලන්න පටන් අරගත්තොත් ඒ දොස්තරකම අර පුළුවන් වෙන්න ඕනේ ඊ ලෙඩක් ඒක වේදනාවක් කියලා පරතෝ බැලීම බලන්න. ඒ පරතෝ බැලීම ඇතිනම් ඒ මේ දොස්තර මහත්තයාට පුළුවන් ඒ රෝගියාට දිගින් දිගටම බෙහෙත් පන්තියක් කරන්න. මොකද තමන්ගේ හිත වෙන් කර කරයි තියෙන්නේ. තමන්ගේ හිත අර උද්ද මේ වේදනාත්මක භාවයේ වේදනාවේ පිළින ඒ රෝගියාගේ තත්ත්වයෙන් ආවේද වෙලා නැහැ. ආවේග භාවයට පත් වෙලා නැහැ. ඒක නිසා සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සම්මතයක් තියෙනවා. තමන්ගේ පවුල ඉතාම කිතු අයට වෙදකම් කරන්න යන්නේ. ඒ මොකද වේදනාව ආපු රෝගී අපි සාමාන්‍ය සිංහලෙත් කියනවා මොංගලෙන් දා කැඳිල්ලන වගේ මේ දැන් මේක හිතෙනවයි කියලා කා ගන්නවා ඊගාට අනිත් පැත්ත කියලා කා ගන්නවා. තාම පොඩ්ඩකින් තව එකක් කියලා කා ගන්නවා. ඒ නිසා දොස්තර මහත්තයා සාමාන්‍ය කරන දවස් දෙකකට සැරයක් ඇවිල්ලා ඒ වෙලාවෙ තියෙන ටික විතරක් අහනවා. එහෙම උදේ ඉඳලා හැන්ද වෙනකන් දොස්තර මහත්තයා ඉන්න ගියොත් නෙදාගේ ඉත ඉතර ඒ රෝගියා නිතරම එන එන දේවල් වලට ඇවිලා එන එන දේවල් වලට තමයි බය ඇතිලා නානාවිද දේවල් කියන. ඒ ඔක්කොම මෙතකම් කරන්න පටන් අරගත්තොත් කවදාකවත් රෝගේ ප්‍රධාන රෝගේ වෙන් කළ අඳ ගන්න හම්බෙන්නේ නැහැ. බෙහෙත් පන්තියක් දෙන්න වෙයි. සවයිදෙන්නේ පැහැදිලිවම අඳුරලා දෙනවා ඒ මේ රෝගියාගේ ඒ වේදනත් එක්ක හඳුනා ගන්න යන එක. මේ වේදනාව ඒ වෙලාවේ රෝගියාට දැනෙන දේ කියන. ඒකේ තාමත්ම විවේකීව වෙන් කරගත්ත හිතකින් ආරම්භ පුළුවන් ශක්තියක් තියෙනවා. මේකේ තත්ත්වය ඊටදී ටිකක් සංකීර්ණයි මානසික රෝගී. ඒ මොකද ඒ වෛද්‍යවරයා මානසික වෛද්‍යවරයා පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ මේ මානසික රෝගියා ඉතිනින්දේ නිදල්ලේ කතා කරන්න ඇරලා ඒ චරිතයේ වෙච්ච දේවල් හෝ දැනට පවතින හෝ මේ මානසික පීඩන තත්ත්ව හඳුනගන්න. නමුත් මේ කැසට් පන්තරේ යන්ත්‍රයකට හත් කවන්නා වගේ කතා කර කර හිටියොත් අර රෝගියාගේ මේ හැඟුම් බර භාවය නැතුව යනවා. රෝගියා දැනගන්න නිකන් මේ පිටියට කතා කරා විතරයි යන්ත්‍රයට කතා කරා විතරයි මේ දොස්තර මහත්තයාගේ කිසිම කැක්කුමක් කිසිම අඳුනා ගන්න ගැටියක් නැහැ. ඒ නිසා දොස්තර මහත්තයා දෙන්න ටිකක් අවශ්‍යයි. අන්තිම දැන දොස්තර මහත්තයා දීලා දීලා තවද තමයි දන්නේ. මම මේ ටිකෙන් ටික නමුත් මේ රෝගියාගේ පැත්තේ හඳුනා ගන්න කියා. ඒ නිසා අන්තිමට පිස්සෙක් වගේ හැසිරෙන්න වෙනවා. ඒක ලාංකික කාලේ පිස්සු ඇදෙනවා. ඒ නිසා දොස්තර කවදා හරි රෝගියාගේ රෝග ලක්ෂණත් එක දගන්න පටන් ගත්තොත් දොස්තර ලෙඩෙක් වෙනවා. රෝගියා මානසික වෛද්‍යයේ රෝගියෙක් නම් දොස්තර මානසික රෝගියෙක්. රෝගියා කායික රෝගියෙක් නම් එකම රෝගයක වැදගත් කරන ඒ දොස්තරත් ඒ දෙයට එනවයි කියන එක නම් හිතා ගන්න. නමුත් බුදුහාමුදුරන් මේ ලෝකේ කෙලෙස් රෝගයට වැදගත් කරන බුදුහාමුදුරන් ලෙඩ උනේ නැහැ. ඒ මොකද උන්වහන්සේ කොටින්ම කිව්ව කලින්ම මට ඔය අත්තන්ගේ දේ කරන්න දෙයක් නැහැ. මෙන්න මාර්ගය දක්වලා තියෙනවා. තම තමන් මාර්ගය ගාවකට. ඉතින් ඒක නිසා අද කතෝලික සභාවෙන් නම් හොඳටම කියන්නේ තියෙනවා බුදුහාමුදුරන් කිසිම පපුවක් නැති කැක්කමක් නැති අන්ත ආත්මාර්ථකාමී පුද්ගලෙක් කියලා. තමන්ගේ වැඩ ඔක්කොම සිද්ධ කරගෙන අත පියදා ගන්නයි. මේක මේ ගැඹුරු සත්‍යයක් මේකදී. වෙන විදිහට කියන දුක්ඛ සත්‍ය එක නිරූපණයක් මේකදී. මේ යෝගාවචරය බුදුහාමුදුරුවෝ නැත්තම් ගුරුහාමුදුරුවෝ යගේ. එතන ඒ ස්ථානේ මොකක් හරි එකක් අල්ලගන්න. අල්ලගෙන ඉඳලා කී කැක්කමක් නැහැ මෙච්චර ලෝකේ තුන උත්තර ක්‍රියාව කරන්න කිය අපි ගැන බලන්න කෙනෙක් නැහැ. අපි මෙහෙම කිව්වම මේක තලකන්නේ නෑ. මේව කරන්නේ ගියම කොහොමද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නැත්නම් වේදනාවේ සුඛ පැත්ත සුඛ පැත්ත අදුක්ඛ සුඛ කියන තුන අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. යෝගියාට පුරුදු කරන්න ඕනේ නැත්නම් යෝගියාට පුරුදු කරන්න. මොකද නැත්නම් හැඟුම් ගන්නව කටයුතු කරන්න පුළුවන් ගැක්ක. එnde එnde එnde අනු. මේ අනුන්ගේ තුලින්ම තමයි අපි වේදනාව දිහා ඒ පරිපූර්ණ සංකල්පය හිත නැස් කරගෙන ඒක දිහා බලන්න පුළුවන් නැහැ. නමුත් මේක භාවනා අධිකාරම සමීපව එහෙම නැත්නම් භාවනා ජීවිතයේ සෑහෙන අත්දැකීම් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කළොත් අපි දන්නවා ආරම්භයේදී ජීවන ධර්ම කටිමල් පාන වේලාවේදී අවබෝධය ඊට සමග සමීපව ගමන් කරවීමට ජීවන බහැර කරන අවස්ථාව යෝගාවචරයේ විකාශනය. මේ වෙලාවේදී අපි පොඩි මතක් කරනවා මූල කර්මස්ථානයේ හැකි පාඩ වෙන මෙහෙ කරමි මූල කර්මස්ථානයේ විස්තර මූල කර්මස්ථානය. එහෙම නැත්නම් මුදුමන කපු කරන්න ගත්තා. උන්දේ තේ තේ සාධිය. ඒ අඩුවීම තුලින්ම තමයි අපි වේදනාව දිහා පරතෝ සංකල්පේ. හිත මෑත් කරගෙන ඒක දිහා බලන්න පුළුවන් ගැටයක්. තවත් මේක භාවනා අධිකාරය සමීපව එහෙම නැත්නම් භාවනා ජීවිතයේ සෑහෙන අත්දැකීම් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කළොත් අපි දන්නවා ආරම්භයේදී ජීවන ධර්ම කටින් බලපෑම වෙලාවේදී අරගෙන පිටත් සමග සමීපව ගමන් කරවීමට ජීවන ගැහැර කරන අවස්ථාව යෝගාචරයේ විශාලයි. මේ වෙලාවේදී අපි පොතින් මතක් කරනවා මූල කර්මස්ථානයේ හැකිතාක් දුරට මෙහි කරවේ මූල කර්මස්ථානයේ විතර හැකිතාක් සමීපව බලන්න බාහිර දේවල් ඉල්ලුවන් කරන්නේ. මුලින්ම ඉල්ලුවන් කරගෙන අරමුණේම හිත ගල්වා. හිත නිමග්න කරගන්න පුළුවන් මේ ප්‍රශ්නට ඒක උත්තරයක් ලැබෙනවා. අනිත් එක කායික වෙන වේදනා අඩු කිරීම සඳහා ඉල්ලුවන් තරම් සම්පූර්ණ කළා ගන්න. එතකොට කය සෑහෙන වෙලාවක් යනකම් අර සක්මණෙන් ඇතුළේ ව්‍යායාම නිසා ඒක සුභාවේ ත්‍යාගය පුළුවන්. ආන්නේ මේ පස්ස දෙක අරදෙදී අරමුණත් එක්ක හිත මුලින්ම මුල් බාලා හිතිය අපිට අර ජීවන බතවල යම් කිසි ප්‍රමාණයක ඈත් කර ගැනීමක් නැහැ මේක වඩාත්ම සත්‍යයි සුද්ධ විපස්සකයක්. ඒකයි මේ සුද්ධ විපස්සනාව දුක් ප්‍රතිපදාවක් කියලා කියන්නේ. මෙන්න මේ தත්ත්වයේදී අපි හිතමු ඊළඟවතර කාලයක් මාත් වෙලා භාවනා කරන්නේ උපදේශය තේරුම් අරගෙන අරමුණ වේගයෙන් මෙනෙහි කරලා කරලා කරලා ඉතාමත් සමීප වෙලා අරමුණට හිත වැටුණා. එතකොට අරමුණට හිත වැටුණාසේ ක්ෂණික සමාධිය පිහිටයි. අ ප්‍රතිපක්ෂ පටිපක්ඛේන අනවිදූතෝ අත්මාප්පිතෝ විය චිත්තං නිච්චලං අපේ. ඒ කියන්නේ දිගින් දිගටම මෙනෙහි කරමින් යන යෝගාවචරයට නීවර ධර්මයන් යම් කිසි වෙලාවක දුරවක් ගන්න පුළුවන් නම් අති සමත සමාධියකට හිත වැටෙනවා වගේ ක්ෂණික සමාධිය ආරමුණේම අපිට ඔබ අත්න සමාධියක් වගේ නිශ්චල වෙලා කරන්නේ. එතකොට යෝගාවචරයේ භාවනාවේ ඈහෙන මේ පළතුරු අවස්ථාවකටපත් වෙලා මුලදී කළත් බෑ අරමුණේ හිත ගන්නේ නෑ. නමුත් ඒ තීටි සද්ද වෙනවා, වේදනා දැනෙනවා, ඊටි විදි එනවා, ආයතන බව දැනෙනවා ආදි වශයෙන් අර මූල කර්මස්ථානයේ හිත පවතිද්දීම අර ඉස්සර වගේ සලාපෙලාගෙන යනවත් මෙන්නම නීවරණ ධර්ම හොල්මන් කරන්න පටන් ගන්නවා. භාවනා යම් කිසි විදියක ඒකලකක් පවතී. ඒක දිගට යද්දීම නිවන ධර්ම මත වෙලි කරගන්න. අපි හිතුවොත් අන්නේ වාගේ මූල කර්මස්ථානයක් තියෙනවා ඒ අතරම දක්ෂ වේදනාවක් එනවා. අපි දන්නවා දැන් ඉතින් 35ම තියෙන ඉන්න පුළුවන් දැන් 35 කරලා ඉතින් අර ටිකෙන් ටික ටිකෙන් ටික මේ ටයිප් එකට වතුර පුරවන වාගේ යටපැත්තෙන් ඒ කඩිස්සතු පුරවන ගැටි නැහිලි වැඩ කරගන්න ක්‍රමයේ කාලය වෙනවා යෝගාචර දන්නවා මේ සාධාරණයි මේ වේදන. මොකද මම ගියා ඊයේ ටිකේ මෙච්චරයි ඒ වෙලාව දැන් කරනවා. ඉතින් ඒ අතරමැද ගුරු උපදේශ ලැබිලා තියෙන පුළුවන් තරම් මූල කර්මස්ථානයේ හිත පාත්තා. ඒ පාත්තාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික වේදනාව මතුවේ. ඉතින් යෝගාචර හොඳ පිළිච්චක් අරගෙන හොඳයි දැන් මූල කර්මස්ථානට වැඩිය වේදනාව බලවත්. ඒක නිසා මේ තත්ත්වවලදී නැවත නැවතත් අස්වාභාවික අසාධාරණ මූල කර්මස්ථාන වෙන කළ වැඩක් නෑ. ඒ සමග වේදනාව මෙහි කරන්න ඕනේ කියලා අර මූල කර්මස්ථානයේ බහා තබලා අර කර්ම වලට පවතිනා වේදනාව මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අහන්නේ අරමුණු පැත්තක කියලා. අපි දුන ධනෙ සමදන් ධනෙ හිදී වේදනාවක් එනවා. අපන්න වාගේ කොටන්න වාගේ දැයි. ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරනකොට යෝගාවතර හිතන දැන් මේ අර මෙතෙක් කියලා පහ තමන්නද මෙතෙක් කියලා කරගෙන ආපු මූල කර්මස්ථානේ යන්න පුළුවන්. ඒක නමුත් අර වේදනාවට අල්ලපුවාම කොල්ලබවා මේ වගේ ගහන ගහන අහුවේක වේදනාවට අහුවේ. ඒ නිසා මූල කර්මස්ථානේ පෙන්නුවත් යන්න විදියක් නැහැ. මොකද මේක එන්ටෙන් ටෙන් ටෙන්ට බිලිස්සාගෙන පයින්නේ සතෙක් වාගේ පයින් කරනවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරය ආයේ වේදනාවත් එක්ක දිගින් දිගටම කටයුතු කරනකොට ඒ යෝගාවචරය යම් වෙලාවක පදිනවා. ඒ වේදනාව යෝගාවචරය විසින් යටපත් කරනවා නම් අනිවාර්යයෙන් මේ යෝගාවචරයේ හිතේ ද්වේෂයක් ආවා. මේ වේදනාව මම මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා දැනගන්නා සුළු අර අභ්‍යාසයක් කරන්නා සුළු විද්‍යානුකූල දර්ශනය වෙනුවට අර වේදනාව නැති කර ගැනීමේ පියා වේද කියලා ගැනීම දුරු කර ගැනීමේ වේදනාව ද්වේෂයට පාර ඒ නිසා මෙනෙහි කරන්නේ හරි තරහකාරයකට පරිවර්තනෙන් බලිනවා සංකේතෙන් ළමයෙකු නම කියලා අසුන්නේ නම වල ගහනදි නම කතා කරනකොට ඒක බැලින්නකොත් නෙවෙයි ආවන්ත ආදරයකොත් නෙවෙයි නම ඉන්න බාට නම කියන එක මේ මෙනෙහි කිරීම කියන්නේ ඒකයි එහෙම නැතුව මේ කේන්ද්‍රීය වෙලාවක අනුගත මනුෂයාට විශේෂයෙන් කතා කරනකොට ඒත් නමක් කියලා කියන නමුත් ඒක සාමාන්‍ය වෙලාවට කියාගන්න බැරි නම් ඒ වෙලාවට කියන්නේ. සාමාන්‍ය වගේ තමයි අර කේන්ති ගිහිලා වේදනාව මෙනෙහි කරන්න ගියාම වේදනාව මෙනෙහි කරන්නේ විඳනයක් වශයෙන් හෝ වේදනාවකේ අර මොනදකින් කියන අදහස. එතකොට මේ යෝගාවචරය තේරුම් ගන්න පුළුවන්. මෙනෙහි කිරීම වැඩ කරන්නේ වැඩ කරන්න කියන හේතුව මෙනෙහි කිරීම අර ද්වේෂයේ විසින් පළු කරනවා. එතකොට යෝගාවචරයට යුක්ත වූ මෙනෙහි කිරීම ක්‍රමයක් පාවිච්චි කරනවා. එකක් තමයි මූල කර්මස්ථානයේ විදගෙන යන තරම් ආපු වේදනාව. මේ වේදනාව අපි මෙනෙහි කරන එතනම හිත යන මෙනෙහි කරන ගමන් කලකිරීමක් එනවා දැන් ද්වේෂය ඇවිල්ලා. වේදනාව વિશે අපේ සංඥාව වෙනස් වෙනවා. ආන්න එහෙමනම් මේ පමුණුනා වූ ද්වේෂය මෙනෙහි වෙයි. මෙනෙහි කරුවොත් යෝගාදක පිනේවි මේ වේදනාව නෙවෙයි අපිට විඳින්න බැරි. මේ වේදනාව වංචනික වශයෙන් ඉතාම ධර්ම විනිශ්චයගත සතෙක් වගේ වාටපත් කරන ඒ ද්වේෂයේ විදි සත්‍ය සම්පූර්ණම අවබෝධය. අනුදාන මිනේ කිරීම අරමුණ දිහාට යන්න තියෙන මාර්ගය තමයි. නිසා මිනේ කරාට අවදාකත් අර පඳුරට වදිනවා මිසක අහාවට වදින්නේ නැහැ. ඒ නිසා අර ද්වේෂය ඉතරලා ඔන්න ද්වේෂය ද්වේෂ වශයෙන් දැනගෙන මිනේ කරගන්න පුළුවන් නම් ඒ යෝගාවතර දැක්කන්න පුළුවන් වෙනවා. වේදනාව વિશે අපේ ඇතිවෙනා වූ සංඥාව අපි ගන්නා වූ ආකාරය සම්පූර්ණ චිත්‍රය අවුල් කරනවා. ඒක තේරුම් ගන්න එක මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ පස්සේ වේදනාව දක්වන්න පුළුවන් වේදනාව හොඳට අහුම්කම් දෙන්න පටන් ගන්නවා. වේදනාව තාමත් වැඩි වෙමින් තියෙනවා කියන එකක් වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන එකක් වෙන්න පුළුවන් අඩු වෙමින්. ආන්නේ ඒ වෙලාවේදී වේදනාව දැක ගැනීම අපිට කියන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයේ වේදනාව දැනගන්න අවස්ථාව. ඒකේ යම් වෙලාවක යෝගාචරයට ජය ගන්න පුළුවන්. වේදනාවට මේ ලඩාකාශක විනය කිරීම කරන්න පුළුවන් නම් නැවත ඔහු මූල කර්මස්ථානයේ ඉන්නේ විශාල වීලක්. ලොකු ජයග්‍රහයි හිතකි. ලොකු අවශ්‍යකකි. ඒ මොකද මුංචතේ වේදනාවක් වහාමිනය කළා කියලා හරියව නෙවෙයි වේදනාව විශේෂයක් ආව මේ ද්වේෂයක් දැනගෙන ඒකත් කියලා ඊගාට වේදනාවක් දැකලා ඒකත් හරියට තේරුම් අරගෙන මේ තමයි වේදනාවේ මධ්‍යස්ථ මට්ටම. ඒකේ අත්ංගමේ ගහලා යන මේකයි කියලා දැනගත්තාම ලොකු හත්කක් ඒ යෝගාවචරයට ඕනෙම තරම් ඉති අනිස්කාරයක් වෙන්න පුළුවන් මේ මට විතත් වඩා දරු වේදනාවක් වෙනවා මගේ සතිය සමාධිය අත්ද කියලා බලන්න කියලා අභියෝගශීලී හැඟීමක් එන්න පටන් අර ගන්නවා ඒ යෝගාවචරණ මතු දවසක මීටත් වඩා පැහැර ගන්නසු අය ජීවිතේ පැහැර ගන්නසුළු උග්‍ර වේදනාවක් ආවත් විඳගෙන මේක තුල පවතින ආ වූ මේ වේදනාව මායාකාරී தත්ත්වය. උද්‍යාති වීමේමයි, පරිතීමේමයි, නැතිවීමේමයි කියලා දැනගන්න. ඒ මොකද ඊට කලින් කලින් කරපු සතිපට්ඨාන භාවනාව නිසා යෝගාචර දන්නා මේ කුයි වේදනාව ආවත් ඒක බදා ගන්න ගියොත් මගේ කියා ගන්න ගත්තොත් පැන පැන කන. මේක එන්නේ යන්න බදා ගන්න හිතෙනුයි. ඒ නිසා ඒ බදා ගන්න හිත පැත්තක කියලා ඇවිල්ලා යන ආත්මනිසතේ නම කතා කරලා යන්න එකයි කියන්නේ. මෙන්න මේ විදිහට වේදනාවේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අර තිබුණට වඩා ඉහළ මට්ටමේ වේදනාවක් දරා තියා ගන්න පුළුවන් තත්ත්වයට එනකොට ඒ යෝගාවචරයට ඉස්සර පුළුවන් උදේ වගේ විතරන හැමදාම ආවනකයි බලන්න පුළුවන්. ඉතර පුළුවන් ආරණ්‍ය විතරක් නෑ දැන් ගමෙත් පුළුවන්. ඉස්සර භාවනා කරන්න පුළුවන් භාවනා කරන පිටක් මම විතරයි නෑ දැන් භාවනා නොකරන පිටක් භාවනා කරන්න පුළුවන්. ආනෙ විදිහට යෝගාවචරයගේ ඉවසීමේ ශක්තිය දැඩි භාවය එන්ට එන්ට එන්ට වැඩි වෙනවා. මෙන්න මේ වැඩි වීම ඉස්සලාව වැටෙන යෝගාකාරය තමයි. නමුත් මේකේ සමාධි ධර්ම පැත්තෙන් ගත්තොත් අන්දු පුතක් වෙන පැත්තෙන් ගත්තොත් මේ නෝන්ජල්පනාකදී හිතෙන්නේ දෙකයි. අපි මේ කපුක කායික වේදනාවක් නේ අපි හිතුව වෙන කෙනෙක් එක්ක පාවිච්චි සම්බන්ධතාවයේදී අපි අනිත් පැත්තම වැරද්දක් දැක්කත් එහෙම නැත්නම් අනිත් පැත්තට ඇවිල්ලා අපි වැරද්දක් දැක්කත් ඒක සම්බන්ධ පුළුවන් ගැතියි. නමුත් අපි දේශනා කරන මෙහෙම කරුවත් මේ ආලපාරින්න මේ බුද්ධයාට හිමියන්ගේ උඩ තියෙන නීයතුන් නාමයේ ඔක්කොමලා ඒ අපේ උඩට හොදන්නේ කියලා සමහරවිට අපි හිතන මෙයා පිළේ කෝප්පන් කරනවා. නිකන් ආදියන්නේ නැහැ කියලා අර සංඥාවල් අපිට බාධා කරනවා. පුළුවන්කම කියන්නේ. ඒ පුළුවන්කම කියේ ඉදිරියට දරාගෙන ශක්තිය ඉදිරියට යනවන ඒ යෝගාචර තනියෙන් දුරු වෙන කෙනෙක් පාඩපත් වෙනවා. මේකට වගලගත්තා. මේ මං කරත් පාඩමක් කියලා දිලා යන්නේ මෙහෙම ඔක්කොටම ඕනේ දාත් කරන්න බෑ කියලා ඒ දේවල් හදන්න පටන් අරගත්තොත් අර සම්පූර්ණ යෝගිකත්වයේ බවදයි. ඒක නිසා මුලින්ම මම සඳහන් කළේ මේ වේදනාවත් එක්ක ඉවසන එක නෙවෙයි ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙන සංඥා. අපි සාමාන්‍ය සිංහල කියන්නේ කිඳුල කන වේදන මුලවන්නේ කොහිද කටි වේදනාවක් නේද කරනවා ඉවරන්නේ. මේ යෝගාවතර දැනගන්න ඕනේ මේ ධර්මය. වාචනික ස්වභාවයෙන් වැඩ කරන නාම ධර්ම වලට රූප ධර්ම වල වාචනික භාවයට වඩා ශීඝ්‍රයි උග්‍රයි මේ නාම ධර්ම. ඒ නිසා ඒවායේදී මුලමඳ ආග තුන දැනගැනීමේ භාවනාව කරනවා කියලා කියන්නේ ඊයේ කරපු මට්ටම අදට පදරගන්න. අද වෙන්න වෙන්න ඒක අල්ලපු දෙයක් වාගේ. නැත්නම් අනුන් දෙකක් වාගේ. ආගන්තුක භාවයේදී හිත මෑත් කරගැනීමේ ශක්තිය. ඉතින් ඒකකට ආවම කලින් කියව රහත්‍යතාවය නැති. හඳුන්වන ගැතිය නැති. එතන ඉඳ විඳ ගන්න පුළුවන් ගැතිය නැති. ඉතින් ඒකේ ලෝකයා අපිට චෝදනා කරනවා මොනවද කිව්වත් අපි වැඩක් නැහැ ගණන් ගන්න. විශේෂයෙන්ම මොනවද මේ කවුරු ප්‍රශ්නයක් කියවම හොයල බල ගැතියක් තියෙනවා. කවුරුද ඇවිල්ලා දුක් ගැන විල්ලාවක් කියවම හොයල බල ගැතියක් දැන් ගණන් ගන්න. ඒකත් යෝග ජීවිතේම කැලලක් තමයි. ඒක තේරුම් ගන්න ඕනේ මේකට කියන්නේ නිබ්බිදානයි. නිර්වින්දනය මොනවද ඒකත් නින්දනයක් කියන්නේ. ඒ වින්දනයක් තියෙන කියලා කියන්නේ මේ අඥාන ප්‍රචාරය. හොඳට මතක තියාගන්න. මේක ප්‍රතිසංගණයේ යුක්ත වෙනවා. ඉස්සරහට අපේ අපත්‍ය ගාමීමක් වතුනාලු මේක දෙවි දාන්න වේදනාව. ඉන්න මොකද දෙවි දාන්න. මෙතන මේක නෑ නේද කලේ. දෙවි දෙවි දාන්න සම්මුතික ගාන්න ඕනේ කියලා කියන්නේ. සාහන නොකරපු කෙනාට වේදනාව ලෙඩක් තමයි. නැත්නම් ඒක ලෙඩ දාලා. භාවනා කරපු කෙනාට වේදනාවක් තමයි අරමුණක් විතරයි. ඉඩමුල මෙහෙමයි මැද මෙහෙම ආගමයි. ඉතින් භාවනා කරනකොට කෙනෙක් ඒකට අපි චෝදනා කළාට අපි කියන්නේ ඉතින් ඉන්නේ ඉන්නේ අපි එහෙමද කේන්ද්‍රී ගන්න කරවන්න ඕන කමක් නැහැ. මේ කේන්ද්‍රී කාල කරවල කවදාකවත් මේ ලෝකේ පරිවිස ගන්න. ඒ නිසා වේදනානුපස්සනා පිළිබඳව ඉදිරියට යනකොට අර මධ්‍යස්ථ අවස්ථාව වේදනාව එනවා ප්‍රමාණිකව ගන්න පුළුවන් ඊට පස්සේ කේන්ද්‍රය. කේන්ද්‍රයන් පස්සේ මෙනේ කිරීම කරන්න. ආ මේ වෙලාවේ හරියට දැනගෙන කේන්තිය වේදනාව දෙකම කරගෙන මතන ගියාම යෝගාවතර එන්නේ එන්න කතා නොකරන ඒ වේදනාව વિશે පුදුමාකාර විශේෂ සංකාරකින් කරන්න පටන් ගන්නවා. ඒකකට තපස් ගුණ. ඊවසීමේ ගුණ වැඩි. ඊවසීමේ ගුණ වැඩෙන්න වැඩෙන්න වෙලාව වැඩි වෙන ගැටයක් තියෙනවා. ඉන්න පැය භාගයක් ඉන්න කෙනාට පැය තුන කාලමාරි ඉන්නවා. පැය හිට වෙනන දෙක තුන හිටිනවා. අරමුණු මූල කර්මස්ථානත් එක වැඩි වේලාවක් පැවැත්වීමේ ඉඩ පාඩම් කරනවා. විශේෂාර වේදනාවයි ඉදපාඩු ගන්නවත් එක්කම යෝගාවචරයේ අවස්ථාව පැහැරෙනවා. සාහිතානන්ද මේ වේදනා විචේ කියන මේ වටිනා පින්ම දැනලා අපි වැඩි වේලාවක් වැඩි ප්‍රස්තාවක් අරමුණක් එක්ක උනත මුණ දාලා ඉන්නේදී ජයග්‍රහණය පජයකම් පොන්ට නෙමෙයි කියන්නේ වැඩි වැඩි වේදනාවේ මේ අරමුණේ මුල කර්මස්ථානයේ තොරතුරු දැක ගන්න. ආදමික ආකාරකටම දැනගන්න දැනගන්න යෝගාචරක මේ මාර්ගයෙම මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ අත්තා වූ මේ හැදෙන්නේ දැනගනි මාර්ගයේ මේ යාන්ත්‍රම දැනගත්තා වූ වේදනාවේ හැදෙන රාශියක් කරගන්න. මේක අතර තියෙනවා මේ රූපාරමණක් වේවා නාමාරමණක් වේවා සමානතාවය දුක්තිය. ආන්ගේ සමානතාවය වැඩ කරනකොට ඉස්සර වෙන්නේ මේකට. ඒ රූප කර්මස්ථාන ආලෝකයෙන් තමයි මේ නාම කර්මස්ථානයේ වැඩ කර අනුදව ලැබෙන නාම කර්මස්ථානයේ උදව් දෙනවා රූප කර්මස්ථානත් එක්ක මොනවද මොනවද වැඩි වේලා ඉන්න පුළුවන් ශක්තියක්. මෙන්න මේ විදිහට මේ දෙන්න පොඩි ගොතනවා වාගේ ඉතිරිලා කල්පිනවා කිසිම ගොතාලියෙන් තමයි මේ භාවනා කරනවා. ඒ නිසා අපි අධිකාර කරගන්න ඕනේ භාවනාවේ වැඩි වේලාවක් ඉන්න වීර්ය විශේෂයෙන් වීර්යයක් වැඩෙන්න මේ වේදනාව පිළිබඳව අපි අර්ථෝ ගන්නවා. සමුංගේ දෙයක් වාගේ. දොස්තර මහත්තයේ ඊළඟ වේදනාව දිහා බලන වාගේ හැඟීමකින් කටයුතු කරනවා. ඉතින් ඉතින් අඳුම්බල ගැටි වැඩි කම් වෙනකොට ඒකදී විද්‍යාත්මකයි. අධ්‍යයනය කරන ගැටි වැඩි වෙලා අවසානයේ මරණ වේදනාව පරිණතියේදීම නිින්ද නැත්නම් හිතන්න එපා ලබනාත්මදී ආය ආමේ යටි ආකාරයක් අහු නෙවි යන්නේ මරණ වේදනාවක් මේක විදිහට මරණ හා සමාන පටවියාපෝ තේජෝ වායෝ වල විවිධ අවස්ථා ලාභවා මේකත් වඩා මට මේ ශක්තිය දරගන්න පුළුවන් කරගන්න ඉඳ ගන්න ශක්තියක් ලැබේවා කියන අදහස හැම වෙලාවෙම මේ ජීවිතේ මේ ආත්මෙදී මට ලැබුණොත් ඒක මේ ජීවිතේ ලොකු ජයක් මේ පංචස්කන්ධ ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ පංචස්කන්ධය ඇතුළේ තියෙන ඔක්කොගෙම කිපෙන අවස්ථාවල් හොඳට ඉගෙන ගන්න එකයි. ඒකට ආකන්නෙම බාධා කරන්නේ. වේදනාවට ආකන්නෙම බාධා කරන සංඥාවෙන් තමයි සංඥාවක් හදාගෙන වේදනාවක් හදාගෙන. දුක ධර්මයෙන් ලැබෙන ආ වූ අත්දැකීම තවදුරටත් පුළු කරමින් මේ වේදනාව මෙහි තව ඉදිරියට යන්න පුළුවන් වෙනවනේ. මුළු ලෝකෙම හොයන. ලෝකෙ මේ පිටිපස්සේ දුවන්නේ දැක හොයාගන්නේ. නමුත් තාම හම්බුනේ නැහැ ඒකට සමීකරණ. බුදුහාමුදුර සමීකරණ දෙන්නවා. ආනේ සමීකරණ නම් වෙනවා ඒ යෝගාවචරය. එතකොට අර ගේ චිත්ත දෝමනස්ය අය කළා. නිකම්මද දෝමනස්ය කො නැත්නම් නිකම්ම කොමනස්ය ලබා ගන්නවා. අපි භාවනාවෙන් ලබන මේ සත්‍යකටයි මේ යන්නේ කියලා ඒක ඒකාන්තෙම ඊට වඩා වඩා සියුම්ව දෝමනස් වේදනාවට අවසානයේ අදුක්කෝධික වේදනාවට උපේක්ෂාවට අත්වෙනවා. නිසා අදත් අපි පැයකට පරි කාලයක් අරගෙන තියෙනවා. මේ කාලෙ පිළිපත් කරගත්තා වූ මේ කාරණා නිසා යම් බාධක කරදර වර්ගවකා ගැනීම තිබුණා ඒවා දුරු වේවා අපිට භාවනාව තවත් සිදු කරගෙන වේදනානුපස්සනාව වෙනතම් වේදනා ස්කන්ධේ වඩා තේරුම් අරගැනීමේ ශක්තිය අපි බාහිර අපිත් එක්ක මේ දුක් විඳින කෙනෙක් අත්හරින්න. සත්‍යය ඇති ඇති තේරුම් ගැනීමට මේ සතිපට්ඨානයේ හේතු වේවා මේ මාර්ගයේ සත්‍දා විදින සමාධි ප්‍රඥාගේ ඉන්ද්‍රිය ධර්ම දියුම් වෙලා මේ ජීවිතයේදී මේ වේදාවන්ගේ අවසානයේ අමුත්‍ර වූ සාන්තෝතුවේ වෙනුවට ලබාගත හැකි දේට අපිට යාගන් ශක්තිය ධෛර්ය බලය ලැබේවා ප්‍රාර්ථනාවේ මේ ධර්ම දේශනා නිමා සාසාතං මේති සම්මතං සම්පදං සබ්බේ දීවා නමෝ සත්සංඝස්සති දිට්ඨියා එස්සාකාදිමං මේති සම්මතං සම්පදං සබ්බේ දීසා නමෝ සම්පදං සබ්බේ දීවා එත්තාකාත නම්දී සම්බතං කුඤ්ඤං සදං සාති සත්තානෝ නන්ති සම්බ සංසාති විද්‍ය ආකාරක්ඛා කුණ්ණක්ඛා වේවාමගාමි කුපා තිරංගං සාතනෝ ආකාරක්ඛා කුණ්ණක්ඛා වේවාමගාමි කුපා කුඤ්ඤං සංඝං නෝදිත්වා තිරංගං සුවේන ඉදං හෝ ඥාතිනං හෝතු පිතා සුනා